නමෝ තස්ස භගේවතු ආරිහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගේවතු ආරිහතු සම්මා සම්බුද්දස්ස නමෝ තන්ස භගවතු අරිහතු සම්මා සම්බුද්දස්ස ඉත්‍යත්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අත්ජාත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති තී සද්ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවත් ගුණගරුක වාසනාවන්ත පින්නුතුනි බණ අහන්නට සූදානම් වෙන මොහොත අද දවසේ මේ ධර්ම දේශනාව තුලින් සතිපට්ඨානය සුරු කරගෙන නිවනට ගමන් කරන ආකාරය ඉගෙන ගන්නට ඒ ඉගෙනගත් කාරණා සමූහය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් නිවන් මාගෙහි ඉදිරියට ගමන් කරන්නට ඔබ සූදානම් වෙන්න. ඔබ දහම් ශ්‍රවණී කරන අතරම සමස්ත ලෝකවාසී බෞද්ධ අබෞද්ධ විශාල පිරිසකට මේ ධර්මයේ ශ්‍රවණී කරලා ධර්මඥානෙ දියුණු කරගන්නට ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ අසම සම දහම් මාවත ගැන කරුණාකාරණා ඉගෙන ගන්නට ඒ තුලින් ජීවිතයේ සැනසිලිදායක බවට පත් කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා Taman සැනසෙන අතරම තවත් විශාල පිරිසකට සැනසෙල්ලක් ඇති කර දෙන්නට මේ ධර්ම දේශනාව උපකාර වේවා කියන අදහස ඇති කරගෙනයි ඔබ දහම් ශ්‍රවණය කරන්නට ඕනක. අපි ජීවත් වෙන මේ වර්තමාන සමාජයේ බොහෝ දෙනා මානසික වශයෙන් අසහනකාරී තත්වයක ජීවිතය ගත කරනවා. ආතතිය අසහනය ආදී විවිධ වචන වලින් මේ පවතින මානසික தත්ත්වය අපි නම් කරනවා විග්‍රහ කරනවා ඒ පවතින අසහනකාරී தත්ත්වේ දුරු කරගෙන ආතතිය පාලනය කරගෙන එදිනෙදා ජීවිතයේ සැනසිලිදායක බවට පත් කරගන්නට අවශ්‍ය ක්‍රමවේදයන් සොයාගෙන අපි යනවා. මේ උපක්‍රම අපි අනුගමනය කරන ආතති සමනය සඳහා. මේ తত্ত্বය ගැන නොඑකාකාරී පරිශන වර්තමානයේ සිද්ධ වෙනවා. මේ මානසික අසහනකාරී තත්ත්වයන් දුරු කරගෙන මනසේ ගොඩනගෙන අඳුරු සිටිවිලි දුරු කරලා හිත ප්‍රබෝධමත් කරගෙන ඒ ප්‍රබෝධයේ උත්තරීතර මට්ටමටපත් වෙන්නට සැනසිරිදායක தත්ත්වයේ උස්සස්ම අවස්ථාව නිර්වාණි. ඒ නිර්වාණය කරා ගමන් කරන්නට අවශ්‍ය කරන ගමන් මාර්ගය අදින් සතවර්ෂ 26කට පෙර තමයි මේ ලෝකයට निराවරණය වුනේ. අද ඉන්දියාවේ ಭಾರತ දේශයේ අගනුවර නවදිල්ලි නගරයේ එක්තරා කොනක පිහිටලා තිබෙන පුංචි උද්‍යානයක පුංචි ගල්තලාවක් මත ඉඳගෙන තමයි අදින් සතවර්ෂ 26කට පෙර මේ වැඩපිළිවෙල මේ ගමන් මාර්ගය බුදුරජාණන් වහන්සේ ලෝකයට නිරාවරණය කළා. අද දිල්ලි නගරය කියලා සැලකුවත් එදා කුරු රට කම්මාස ධම්ම නියම් ගම කියලා තමයි මේ ප්‍රදේශය හැඳින්වෙන්නේ. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ප්‍රායෝගික වැඩපිළිවෙල ඒකායනෝ මග්ගෝ කියන නමෙන් තමයි හඳුන්වලා දුන්නේ. ඒකායන මාර්ගය කියන්නේ එකම මාර්ගය. එකම මාර්ගය කියන නම විශේෂණ පදේ පාවිච්චි කරලා ලොකු අභ්‍යාස මාලාවක් බුදුරජාණන් වහන්සේ අපිට ලබා දෙනවා. ඒ අභ්‍යාස මාලාව සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන්නේ. සතිපට්ඨාන සූත්‍රය ඉගෙන ගන්නකොට අපිට සූත්‍ර දෙකක් තිබෙනවා ත්‍රිපිටක සාහිත්‍යයේ. එකක් තිබෙනවා මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ මූල පරයය වර්ගී. සතිපට්ඨාන සූත්‍රය කියන නම. ඊළඟට දීඝනිකායේ මහා වග්ගයේ තියෙන මහා සතිපට්ඨාන සූත්‍රය. දෙකේම නම එකයි. මේ ලොකු සූත්‍රයේ දීඝනිකායේ තිබෙන දිගින් වැඩි සූත්‍රයට විශේෂණ පදයක් දාලා තියෙනවා මහා කියලා මහා සතිපට්ඨාන. ඒකේ වැඩිපුර විස්තර ටිකක් අන්තර්ගත මේ අපිට අදාළ කරන විස්තර. නිර්වාණ අවබෝධය සඳහා උපකාර කරගන්නේ කොහොමද? ඒ නිවන් අවබෝධයේදී මොන මොන වගේ දේවල්ද අවබෝධ වෙන්නේ? අපිට ලැබෙන ප්‍රත්‍යක්ෂය මොකක්ද? මෙන්න මේ කරුණු ටික වැඩි වශයෙන් විස්තර කරපු නිසා මහා සතිපට්ඨාන සූත්‍රයේ දිගින් වැඩි. ඒ නිසා ඒ සූත්‍රයට මහා සතිපට්ඨාන සූත්‍රය කියන නම භාවිතා කරා. දැන් අපිට අවශ්‍ය කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම සඳහා නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ ඊතා වැදගත් සූත්‍ර දේශනාව කොහොමද අපි භාවිතා කරන්නේ කියලා ඉගෙන ගන්න. අපේ අරමුණු නිවන නිසා නිවන යනු කුමක්ද කියලා පොඩ්ඩක් අපිට කතා කරන්න වෙනවා. නිවන හඳුන්වනකොට නී වාන කියලා මේ වචනේ කොටස් දෙකකට කඩලා අපි ඉගෙන ගන්නවා. වාණ කියලා කියන්නේ සුස්නාවට, ඇලෙන ගතියට, තණ්හාවට. නී කියලා කියන්නේ ඒක නැති කරනවා, දුරු කරනවා. තණ්හාව සම්පූර්ණයෙන්ම නැති කරන්න අපිට පුළුවන් වුණොත් කවදා හරි දවසකදී. ඒ වෙලාවේ ඇති වෙන මානසික ස්වභාවය මානසික தත්ත්වය තමයි නිර්වාණ කියලා කියන්නේ. අභිධර්මයේ පැත්තෙන් ගත්තොත් එහෙම අපි හැම මොහොතකම ජීවත් වෙන සෑම අවස්ථාවකම මොකක් හරි සිතක් අපිට පවතිනවා. හිත් ක්‍රියාත්මක වෙනවා. කාමවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා සිත් වර්ගීකරණයක් අභිධර්ම පිටකේ අපි ඉගෙන ගන්නවා. මේ සිත් වර්ගීකරණයේදී අපිට මේ මොහොතේ අපි මේ ගත කරන සාමාන්‍ය ජීවිතයේදී අපිට ඇති වෙන්නේ කාමාවචර සිත්, කාම ලෝකෙ. යම් කිසි විදිහකින් අපි මේ කාම ලෝකයෙන් වෙන් වෙලා ඈත් වෙලා ලෝකෝත්තර පැත්තට ගමන් කරනකොට ලෝකෝත්තර සිත් ටිකක් අපිට ඇති වෙනවා. ඒ වගේ සිත් අටක් ගැන උගන්වනවා විදන. ඒ ලෝකෝත්තර සිත් අටෙන් සෝවාන් මාර්ගසිත, ඵලසිත, සකදාගාමි මාර්ගසිත, ඵලසිත, අනාගාමි මාර්ගසිත ඵලසිත කියන මේ සිත් ටික ඇති කරගෙන ඒවත් පසු කරගෙන තවත් ඉදිරියට ගිහිල්ලා අරහත් මාර්ගසිත සහ ඵලසිත ඇති කරගන්න කෙනෙකුට පුළුවන් වුණා. ආන් ඒ සිත ක්‍රියාත්මක වෙන අවස්ථාවට තමයි නිවන කියලා කියන්නේ. එහෙනම් නිවන කියලා කියන්නේ 아무තු දෙයක් නෙමෙයි අපේ సంతානය තුළ 아무තුම සිතක් ඇති කරගන්න එක. එක සිතක් නෙමෙයි සිත් පෙලක් අපිට ඇති වෙනවා. මාර්ග සිත ඇති වුණාට පස්සේ අපිට ඇති වෙන්නේ ඵලසිත. එක දිගටම ඵලසිත ඇති කරගෙන ජීවිතය ගත කරන්න පුළුවන් අන්නේ අවස්ථාවට තමයි නිවන කියලා කියන්නේ. දැන් අපි නිවනට ගැන කතා කරනකොට නිවනට ප්‍රවේශ වෙන වැඩපිළිවෙලක් ක්‍රමයක් තිබෙනවා. එක්තරා ප්‍රමිතියකට අනුව තමයි නිවන කරා ගමන් කරන්නේ. ඒ ප්‍රමිතියේ මුල්ම අවස්ථාව තමයි සෝවාන් වෙන එක. රහත් වෙන්න නැත්නම් නිවන් අවබෝධ කරගන්න නම් ඊට පෙර සෝවාන් වෙන්න ඕන. සෝවාන් වෙනකොට අපිට ඇති වෙන්නේ සෝවාන් මාර්ග සිතක්. ඊට පස්සේ ඵල සිත. මේ ලෝකේ ජීවත් වෙන සාමාන්‍ය කෙනෙකුට මේ සෝවාන් මාර්ගසිත ඇති කරගන්න පුළුවන් අපිටත් පුළුවන් ඇති කරගන්න. හැබැයි අපි ඒකට සුදුසුකම් ඇති කරගන්නට ඕන. සෝවාන් මාර්ගසිතක් ඇති වෙන්න නම් ඒකට අවශ්‍ය කරන සුදුසුකම් ටික කායික මානසික සුදුසුකම් ටිකක් තියෙනවා. ඒ සුදුසුකම් ටික අපි ඇති කරගන්න එකක් තමයි සංයෝජන 10ක් අපි ඉගෙන ගන්න ඕනේ. සංයෝජන වලින් තමයි අපිව මේ සසරට බැඳ තබන්නේ. ඒක කෙලෙස්. අපේ සිතේ මතුවෙන අඳුරු ගති ස්වභාවයන්, කිලිටි ගති ස්වභාවයන් ටිකක් තමයි සංයෝජන කියලා නම් කරන්නේ. 10ක් තියෙනවා ඒවා. ඒවත් සිත් අපේ සිතේ පහළ වෙන මානසික තත්ත්වයන්. සංයෝජන කියන්නේ. මේ සංයෝජන 10 අතරින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා තියෙන සංයෝජන තුනක්. අපේ සිතේ ඇති වෙන එක්තරා අදහස් සංකල්පනා ටිකක් මේ අදහස් සිතවිලි සංකල්පනා ටික අපිට වෙනස් කරන්න පුළුවන් නම් සක්කාය දිට්ඨිය නැති කරගන්න පුළුවන් නම් ඒක නැති කරගෙන සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් නම් විචිකිච්ඡාව නැති කරන්න පුළුවන් නම් සැකේ සීලබ්බත පරාමාසේ වැරදි වෘතයන් සමාදානේ වැරදි වැඩපිළිවෙලක් ඔස්සේ ගමන් කරන එක වැරදි ගමන් මගෙහි ගමන් කිරීම ඒක තීරුම් අරගෙන ඒක නතර කරලා නිවැරදි ගමන් මගේ ගමන් කරන. එතකොට මේ කාරණා තුන සිද්ධ වුණොත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන දුරු වුණාම තමයි අපිට සෝවාන් වෙන්න පුළුවන් වෙන්නේ සෝවාන් මාර්ග සිතක් ඇති වෙන්නේ. ඒක තමයි මේ නිවන් මාගේ පළවෙනි දොරටු. ඉතනින් ආරම්භ කරලා ටිකෙන් ටික ඉදිරියට යනකොට තමයි සකදාගාමි අනාගාමි පසු කරගෙන අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා දැන් මේ ලෝකේ කවුරු හරි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට අවශ්‍යයි කියලා ඒ අරමුණ ඇති වුනහම අවශ්‍යතාවය ඇති වුනහම මුලින්ම කරන්න ඕන කරන වැඩපිළිවෙල තමයි සෝවාන් වෙන එක. සෝවාන් වෙන නම් සක්කාය දිට්ඨිය දුරු වෙන්න ඕනනේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම කියන සංකල්පනාව. මම සහ මගේ. අපි මම කියලා භාවිතා කරනවනේ. දැන් බලන්න මේ වෙලාවේ මේ ආසනයේ වාඩි වෙලා ඔබ ධම් ශ්‍රවණී කරමින් ඉන්න වෙලාව. ඔබට කවුරු හරි මේ වෙලාවේ කතා කරලා ඇහුවොත් මොකද කරන්නේ කියලා? ඔබ උත්තර දෙනවා මම බණ අහනවා කියලා. මම බණ අහනවා කිව්වහම ඒ මොකක්ද ඒ කරන ක්‍රියාව? කවුද බණ අහන්නේ? බලන්න මේ වෙලාවේ බණ ඇහින්නේ ඔබේ කනටනේ. මම කතා කරනවා බණ කියනවා. මේ ශබ්ද තරංගය මගේ මුවින් නිකුත් වෙනවා. මේ වායු ගෝලයේ හරහා ඒ ශබ්ද තරංගය ඔබේ කනට ඇතුළු වෙලා ඒ ශබ්ද තරංගයේ මේ කන තුල තියෙනවනේ විශේෂ රූපයක් ප්‍රසාද රූපයක් සෝත ප්‍රසාද රූපේ. මෙන්න මේ සෝත ප්‍රසාද රූපේ හැප්පෙනවා මේ ශබ්ද තරංගේ. චලනයක් ඇති වෙනවා. චංචල වෙනවා. අන්නේ වෙලාවේ තමයි ඔබට ඒ ශබ්දය ඇසුරු කරගෙන සෝත විඥාන සිතක් පහළ වෙන්නේ. ඒ සෝත විඥාන සිත පහළ වෙනකොටම ඒ සිතත් එක්ක එක්තරා මනෝභාවයන් ටිකක් ක්‍රියාත්මක වෙනවා. සිතවිලි ටිකක් ඇති වෙනවා. චෛතසික ටිකක්. පස්ස වේදනා සංඥා චේතනා කියන චෛතසික. බණහන වෙලාවේ මේ ටික තමයි සිද්ධ වෙන්නේ. පරමාර්ථ වශයෙන් ගත්තොත්. ශබ්ද තරංගයේ කනට ඇතුළු වෙනවා, ශබ්දේ ග්‍රහණය කරගන්නවා, සෝත විඥානයක් පහළ වෙනවා. සෝත සංපස්සේ සෝත සංපස්සජ වේදනාව මේ විදිහට මේව පහළ වෙනවා. අපිට ඕනම් කියන්න පුළුවන් මගේ කනට සෝත සංපස්සජ වේදනාවක් ඇති වුණා කියලා. ඒ බණහමින් ඉන්න වෙලාවෙදි සිද්ධ වෙන්නේ ඒක. එහෙම නැත්තම් කියන්න පුළුවන් මට මේ ශබ්දය අහලා සෝත විඥානයක් පහළ වෙනවා කියලා. එහෙම නැත්තම් කියන්න පුළුවන් මට මේ වෙලාවේ චේතනාවක් පහළ වෙනවා ශ්‍රවණය කරන්නට ඕන කෙන චේතනාව. දැන් මේ වචන ටික ක්‍රියාත්මක වෙනකොට බලන්න. එක පැත්තකින් සෝතප්‍රසාද රූපේ ක්‍රියාත්මක වෙනවා. ඒ රූපේ කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝලින් හැදිච්ච එකක්. ඔබේ කන තුල තියෙන සෝතප්‍රසාද රූපේ පරමාණුවෙන් සකස් වුණු දෙයක්. පරමාණු කියලා කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියන මේ කාරණා ටික. බලන්න ක්‍රියාත්මක වෙන්නේ ඒක නිරූපයක් නේ. ඒ රූපේ ක්‍රියාත්මක වෙනකොට මේනේ සිතක් පහළ වෙනවනේ විඥාන කියලා හඳුන්වන්නේ. ශබ්දය අහනකොට සෝත විඥාන සිතක්. ඔන්න ඒකත් එක්කම පහළ වෙනවනේ සෝත සංපස්සය. ඊළඟට වේදනාවක් ඇති වෙනවනේ සෝත සංපස්සජ වේදනාව. ඉතින් වින්දනී කරනවනේ මේ වෙලාවේ ශබ්දේ. කනට එන ශබ්දය වින්දනී කරමින් රස විඳිමින් ග්‍රහණය කරමින් ඉන්නේ මේ වෙලාවේ. ඒකත් එක්කම ඇති වෙනවනේ සංඥා, ශබ්ද සංඥා. ඒකම එනවනේ සවන් දෙන්නට ඕන කියන චේතනා. එහෙනම් අන්තිමට අපි බැලුවොත් එහෙම මේ පරමාර්ථ ධර්ම ටික එකතු කරලා මෙතන මම කියලා කෙනෙක් නැහැ. ශබ්දයක් තියෙනවා. ඒ ශබ්දේ ග්‍රහණය කරගන්න සෝතප්‍රසාද රූපී කියලා රූපයක් තියෙනවා. ඒ රූපේ ඇසුරු කරගෙන වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා ටික ක්‍රියාත්මක වෙනවා. ඔක්කොම එකතු කළාම කරුණු පහක්නේ. මේ කාරණා පහ එකතු කළාම ඒකට කියන්නේ පංච උපාදානස්කන්ධය. එහෙනම් මම බණ අහනවන් නෙමේ පංච උපාදාන ස්කන්ධයක් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ සරල දේ අපිට වටහා ගන්න පුළුවන් නම් තේරුම් ගන්න පුළුවන් නම් අපිට පුළුවන් සෝවාන් වෙන්න. සෝවාන් වුණාම තේරෙනවා මෙතන කෙනෙක් නෑ, පුද්ගලයෙක් නෑ, සත්වයෙක් නෑ. ඇස කන නාසය දිව කය මන කියලා ඉන්ද්‍රිය ටිකක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය වලට අදාළව තියෙන්නේ ඇත්තටම පටවියාපෝ තේජෝ ආයෝ කියන රූප කලාප ටිකක්. ඒ ඔක්කොම පරමාණු වලින් සකස් වෙච්චියෝ. ඊළඟට මේ ඉන්ද්‍රිය වලට එනවනේ අරමුණු. රූපේ කියලා එකක්, ශබ්දේ කියලා එකක්, ගන්ධේ කියලා එකක්, රසේ කියලා එකක්, ස්පර්ශේ කියලා එකක්. ඒ එන දේවල් ඔක්කොම අරමුණු ඔක්කොම හැදිලා තියෙන්නේ අර පටවිය ආපෝ තේජෝ ආයෝලින්. ඒවත් පරමාණු. මේ පැත්තේ එක පරමාණුවක් අර පැත්තේ තවත් පරමාණුවක්. මේ දෙපැත්තේ තියෙන පරමාණු දෙක එකට එකතු වෙනකොට තමයි අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කරුණු ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ අපි කතා කරපදී අභිධර්මයේ උගන්වන එක්තරා ධර්මතාවයක්නේ. අභිධර්මයේ ඉගැන්වෙන ඉගැන්වීමක්. මේ කාරණා ටික අපිට ප්‍රායෝගිකව අපතුලින් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් නම් මොනවා හෝ කායික ක්‍රියාවන් කරන වෙලාවේ ඒ සෑම කායික ක්‍රියාවකටම අදාළව ඔය කියපු කායික මානසික ක්‍රියාකාරකම් ටික. එහෙම නැත්නම් කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධය. ඒක තමයි තියෙන්නේ. මම කියලා කෙනෙක් නැහැ, පුද්ගලයෙක් නැහැ, සත්වයෙක් නැහැ. මේ අපේ නමෙන් හඳුන්වන කෙනෙක් නැහැ. ඒව නිකන් සම්මත කරගත්ත දේවල් සම්මුති. මෙන්න මේක තමයි අපි ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ මේ ටික ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා දීර්ඝ කාලයක් පරිශ්‍රණ කළා. අපි අහලා තියෙනනේ බුද්ධත්වයේ ලබන්න පෙර බෝධිසත්ව කාලේ කල්ප ගණනාවක් මනෝප්‍රනිධානය කළාය කියලා. මම කවදා හරි දවසකදී මේ සත්‍ය අවබෝධ කරගන්නවා කියන අදහස ඇති කරගෙන දීර්ඝ කාලයක් උන්වහන්සේ ප්‍රාර්ථනා කරමින් හිටිය හිතේ. ඊට පස්සේ වාක් ප්‍රනිධානය Tamange අදහස ප්‍රකාශ කළ වචනේ ලෝකයට. මම කවදා හරි බුදු වෙනවා මේ සත්‍ය මං අවබෝධ කරගන්නවා. එහෙම ප්‍රකාශ කරමින් ඉඳලා ඊළඟට තමයි නියත විවරණ ලබලා දීපංකර පාදමූලේ. එතෙන් පටන් සාරා සංකේයී කල්පලක්ෂයක් තිස්සේ පාරමිතා පිරේ. ඒ කාලය තුල කලේ පරිශන කරන එක, සොයාගෙන යන එක. බුද්ධත්වයේ ලබන ආත්ම භාවයේදීත් ඒ වගේ සිද්ධාර්ථ කුමාරයා හැටියට උපත ලබලා ගිහි ගෙදර අත්හැරලා පැවිදි බවට පත් වෙලා වසර 6ක කාලයක් පරිේෂණ කළා. ඒ පරිේෂණ කරලා කරලා මේ වැඩපිළිවෙල තමයි හෙව්වේ. අර මම නැති කරන වැඩපිළිවෙල, අර කෙලෙස් දුරු කරන වැඩපිළිවෙල, තණ්හාව දුරු කරන වැඩපිළිවෙල. ඒ ගැන අධ්‍යයනය කරලා පරිේෂණ කරලා අවසානයේ සොයාගත්ත ක්‍රමවේදී ඒ සොයාගත් ක්‍රමවේදී අනුගමනය කළේ දා වෙසක් පුර 15ක් දවසට පෙර දවසේ ශ්‍රී මහ බෝධියේ පාමුල. බෝධීන් වහන්සේ පාමුලට පෙර දවසේ හවස් කාලේ ගිහිල්ලා අදිස්ථාන කළා මං අවබෝධ කරගෙන මිසක් නැගිටින්නේ නැහැ මෙතන. සත්‍ය අවබෝධ කරගන්නවා. ඒ අදිස්ථානය ඇති කරගෙන ආරම්භ කළා. සතර සතිපට්ඨානෙ. ඒ අභ්‍යාස හතර කරගෙන කරගෙන ගිහිල්ලා තමයි වෙසක් පොහෝ දවසේ ඉර උදා වෙනවත් එක්කම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ලෝතර බුද්ධත්වයට පත් වුණා. ඊට පස්සේ අපිට දේශනා කළා ඒ ගමන් මාර්ගය. ඒ ගමන් මාර්ගයේ පළවෙනි එක තමයි කායේ කායානුපස්සේ විහෙරති. කායික ස්වභාවයන් තියෙනවනේ මේ ලෝකේ. කායික කියලා කිව්වේ භෞතික දේවල්. පරමාණු වලින් සකස් වෙච්ච දේවල්. ඒවට බුදුදහමට අනුව නම් පඨවි ආපෝ තේජෝ ආයෝ කියන නම භාවිතා කරන්න. මේ ශාරීරිය හැදිලා තියෙන්නේ මේවා ඉන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ මේ ශරීරයේ තිබෙන ඉන්ද්‍රිය වලින් අපි බාහිර ලෝකේ අරමුණු ගන්න හැම වෙලාවකම අරමුණු කියලා ඉන්නේ ඒවා. පඨවි ආපෝ තේජෝ. ඒ නිසා කාය වර්ග දෙකක් තියෙනවා මේ ලෝකේ. මේ ශරීරයේ ඇතුලේ තියෙනවා අභ්‍යන්තරයේ කාය කොටසක් අජ්ජත් කාය. ශරීරයෙන් බැහැරව මේ භෞතික ලෝකේ පුරාම මේ මගේ ඇහැට පේන මේ ළඟම තිබෙන දර්ශනේ ඉඳලා එහෙන් දැකිය හැකි ඈතම තියෙන දර්ශනේ දක්වා මේ සියලුම දේවල් හැදිලා තියෙන ධාතු මාත්‍ර වලින්. රූප පටවිය ආපෝ තේජෝයි. රූප වලින් අභිධර්මයේ උගන්වන රූප. ඒවට තමයි බුදුරජාණන් වහන්සේ කාය කියලාත් නම් කරන්නේ. රූප හඳුන්වන තව නමක් තමයි කාය. නැත්තම් ධාතු මාත්‍ර හඳුන්වන නම. පටවිය ආපෝ තේජෝ ආය ඒවට භූත කියලාත් කියනවා. ඒ වගේම ධාතු කියලාත් කියනවා. ලෝක කියලාත් කියනවා. මේ විවිධ නම් භාවිතා කරන සතිපට්ඨාන සූත්‍රයේදී භාවිතා කරන්නේ කාය කියන නම. බලන්න කායේ කායානුපස්සී විහෙරති කියලා අපිට අභ්‍යාස දීලා තියෙනනේ 14ක්ම. ඒ ඕනම අභ්‍යාසයක් බලන්න කායික කොටස් ගැන පරිශන තියෙනවා. පළවෙනි එක ආනාපාන සති ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දෙස තමයි ඒකෙදි පරීක්ෂා කරන්නේ. ආස්වාස කරන වෙලාවේ මොකද වෙන්නේ? මේ යවට පරිසරයේ තියෙනවා වාතය ඒක හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සියල්ලම එකතු වෙලා ධාතු මාත්‍ර ටිකක් ඒක ඇතුල් වෙනවා තවත් ධාතු මාත්‍ර ටිකක් ඇතුළට ශෝෂණ පද්ධතියට ශෝෂණ පද්ධතිය ආරම්භක ස්ථානයේ තමයි නාසය නාසිකාග්‍රේ බලන්න හුස්ම ගන්නකොට නාසිකාග්‍රේ ගෑවෙන හුස්ම රැල්ල නාසිකාග්‍රේ හුස්ම රැල්ල ගෑවිලා ස්පර්ශ වෙනකොටම මෙන්න මේ පැත්තේ කායයි අර පැත්තේ කායයි දෙක එකට එකතු වෙලා නාසිකාග්‍රේ සහ හුලං වැල්ල කියන දෙක එකට සම්බන්ධ වුණා. මෙන්න මෙතනදී ඇති වෙනවා කාය විඥාණය කියලා එකක්. ඔය කාය විඥානයේ හරහා තමයි ආනාපාන සති භාවනාව කරන්නේ. ඉතින් අපි හුස්ම ගන්නවා. ඒක දිහා අපි බලාගෙන ඉන්නවා හොඳට අවධානයෙන් පිට කරනවා බලාගෙන ඉන්නවා. මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දෙස බලාගෙන ඉන්නකොට අපිට පේනවා ඒ පරමාණු වර්ග දෙකක් අතර යම්කිසි සිදුවීමක් සිද්ධ වෙනවා. මේ අවට පරිසරයෙන් ආව පරමාණුකෝයි මේ ශරීරය ඇතුලේ තියෙන පරමාණුයි දෙක එකතු වෙනවා. නාසිකාග්‍රේදී. හුලං වැල නාසයේ ගෑවෙනවා කියලා කියන්නේ පරමාණු දෙකක එකතුවක්. ඒ දෙක එකතු වෙනකොට ඔන්න එතන විඥානයක් ඇති වෙනවා කාය විඥානය. එතකොට තමයි අපිට දැනෙන්නේ මෙන්න මං හුස්ම ගන්නවා. විඥානයක් ඇති වෙනවා. දැන් මේ විදිහට අපි හුස්ම ගන්නවා පිට කරනවා මේ අභ්‍යාසය කරගෙන ඉන්නවා කාලයක්. ආස්වාස ප්‍රස්වාස. කරගෙන ඉන්නකොට අපිට පේනවා ආස්වාසයේ තියෙන විවිධත්වයන් වෙනස්කම්. ඒ තමයි මේ පරමාණු වල ස්වභාවය. පරමාණු එක විදිහක තියන්නේ වෙනස් වෙනවනේ, චලනය වෙනවනේ. බුදුහාඳුරෝ පෙන්නපු රූපවල ස්වභාවය තමයි ඇති වෙන එක නැති වෙන එක වෙනස් වෙන එක. ಜಾති ජරා මරණ වලටපත් වෙන, උත්පාදිත දිවංග වෙනවා. නිසා මේ ආස්වාස ප්‍රස්වාස කරමින් ආනාපාන භාවනාවේ යෙදෙන මුළු කාලය පුරා අපි යම්කිසි අධ්‍යයනයක යෙදෙන හුස්ම ගන්නවා පිට කරනවා ටික වේලාවකින් හුස්ම රැල්ල දිගේ එකක් බවට පේනවා. තව වේලාවකදී කෙටි, තවත් වේලාවකදී මධ්‍යමයි. මේ විදිහට ආකාර තුනක හුස්ම රැලි. කෙටි එක, මධ්‍යම එක, දිග වැඩි එක. මේව බලමින් ඉන්නකොට ඒක ඔස්සේ හිත තැන්පත් වෙනවා. ඊට පස්සේ ටිකෙන් ටික හිත කෙමෙන් කෙමෙන් ඉදිරියට යනකොට පස්සං භයං කාය සංඛාරං කියලා අවස්ථාවක් පොතේ තියෙන සතිපට්ඨාන. හුස්ම රැල්ල දැනෙන්නේ නැතුව යන. මුලදී හොඳට දැනුණා පස්සේ දැනෙන්නේ නැතුව ගියා. දැන් මේක දැනෙන්නේ නැතුව ගියාට පස්සේ මොකද මේ වෙලා තියෙන්නේ? අර කලින් තිබිච්ච අර රූප ටික දැන් පේන්නේ නැහැ. ඒව සංසිඳිලා ගිහලා රූපේක ස්වභාවය තමයි ඒ හැමදාම එක විදිහක තියෙන්නේ වෙනස් වෙනවා. අනිත්‍ය. ඒ නිසා ඔන්න අපි දකිනවා අනිත්‍ය. ආස්වාස රැල්ල වෙනස් වෙනවා අනිත්‍යයි. නාසිකාග්‍රයත් වෙනස් වෙනවා අනිත්‍යයි. ඒ දෙක නිසා හටගත්ත අනිත් කාරණා ඒ දෙකේ එකතු වෙන්නේ විඥානයක් හටගන්නේ හුස්ම ගන්න වෙලාවේ. කාය විඥානයත් අනිත්‍යයි. විඥානයේ තියෙනකොට තියෙන පස්ස වේදනා සංඥා අනිත්‍යයි. මෙන්න මේ විදිහට ආනාපාන සති භාවනාව කායානුපස්සනාවේ පළවෙනි කර්මස්ථානය. ඒ අභ්‍යාසය හරියට නිවැරදිව පුතේ හැටියට යම්කිසි කෙනෙක් කරගෙන ගියා නම් කාලයක් මේ අභ්‍යාසය කළා නම් ඒ අභ්‍යාසය කරනකොට ටිකෙන් ටික හිත තැන්පත් වෙලා සාන්ත වෙලා සමාධිගත තත්ත්වයටපත් වෙනවා. කෙනෙක් මේ සමාධිගත තත්ත්වයටපත් වුනහම ඒක බොහොම තීක්ෂණ අවස්ථාවක්, තියුණු අවස්ථාවක්. සමාධිගත තත්ත්වයේ ඉඳගෙන සමාහිතෝ වික්කවේ යථා භූතං පදානාති. ඒ සමාහිත තත්ත්වයේ ඉඳන් ආපසු හැරිලා බැලුවහම පේනවා මෙතෙක් වෙලා මම ආස්වාස ප්‍රස්වාස කියලා වැඩක් නේ කරගෙන හිටියේ. හැබැයි හොඳට ගැඹුරෙන් සියුම් විදියට පරීක්ෂා කරලා බැලුවහම අර බුදුදහමේ උගන්වන පරමාර්ථ ධර්ම ඇසුරෙන් පරීක්ෂා කරලා බැලුවහම හුස්ම ගත්ත කෙනෙකුත් නැහැ හුස්ම කියලා දෙයක්කුත් නැහැ. තියෙන්නේ මොනවද? ඒ පටවිය ආපෝ තේජෝ ආයෝ ටික. දෙපැත්තක දෙකක් අද්දත්ත කාය කියලා එක කොටසක් බහිද්ධ කාය කියලා තව කොටසක් දෙකේම තියෙන්නේ පටවිය ආපෝ තේජෝ ආයෝ. ඒ දෙක එකතු වුනහම විඥාණය හැටගත්තේ. එහෙනම් මෙන්න ආස්වාස කරමින් පැයක් ගත කරනනම් ඒ පැයක කාලයේ පුරාම මොකද්ද උනේ පංච උපාදානස්කන්ධය ක්‍රියාත්මක උනේ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔන්න අපි කායානුපස්සනාවෙන් ඇති කරගන්නවා ඒ දැනුම. ප්‍රත්‍යක්ෂයක් ඇති වෙන අපිට ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඊළඟට වේදනානුපස්සනාව අපිට ඇති වෙන වින්දන ස්වභාවයන් විඳීම් අපි රස විඳිනවනේ නොඑක් දේවල්. ඇස කන නාසය දිව කය කියන ඉන්ද්‍රිය වලින් රස විඳින්නේ. ඇසෙන් රස විඳින්නේ මොනවා හරි බලද්දී. කණෙන් රස විඳිද්දි අහ අහද්දි රස විඳිනවා. මේ රස විඳනයන් සිද්ධ වෙනකොට ඒකට කියන්නේ වේදනා. අපිට ඇති වෙන වේදනාව අභිධර්මයේ උගන්වන වේදනා චෛතසිකේ ක්‍රියාත්මක වෙනවා. එහෙන් බලනකොට කණෙන් අහනකොට දැන් බලන්න මේ වෙලාවෙත් ඔබ තුළ වේදනාවක් ක්‍රියාත්මකයි කන ඔස්සේ. ශබ්දය ඇහෙනවා ඔබ සවන් දෙනවනේ. සවන් දෙනකොට ඒකට බුදුදහම කියන්නේ සෝත සංපස්සජ වේදනා. ඔන්න වේදනා හට ගන්නවා. ඉන්ද්‍රිය හයක් තියෙන නිසා වේදනා වර්ග හයයි. එහෙන් ගන්නා වේදනා චක්කු සංපස්සජ වේදනා කනට එන වේදනා සෝත සංපස්සජ වේදනා දැන් ඔබ තුල තියෙන ඒක අහගෙන ඉන්නෝ මේ විදිහට ඉන්ද්‍රිය හයට වේදනා හයයි ඒ සෑම වේදනාවක්ම සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්කම සුඛ වේදනා කියලා ආකාර තුනයි සුඛ වේදනා කියන්නේ අපි ඒකට කැමති නම් ප්‍රිය නම් අපිට කැමැත්තක් ආවනම් ආසාවක් ඇති වුණා නම් සුඛ වේදනා. බලන්න බටනලා වාදනයක් අහනවා සුඛ වේදනාවක් ඇති වෙනවා. දැන් අපි ඉගෙන ගන්නවා පටිච්චසමුප්පාදේ. වේදනා පත්‍යය තණ්හා මෙන්න අර රහත් වීමට බාධා කරන දේ තණ්හාව වේදනාව කරන කොටගෙන තමයි ඕනම කෙනෙකුට තණ්හාව හටගන්නේ. එහෙනම් දැන් අපිට අවශ්‍යයිනේ තණ්හාව දුරු කරන්න. තණ්හාව දුරු කරන්න නම් වේදනාව පිළිබඳව ඇත්ත තත්ත්වය තේරුම් ගන්න අපි වේදනාවට ඇලුම් කරන්නේ ආසා කරන්නේ වේදනාපච්චය තණ්හාව වෙන්නේ වේදනාව වැරදි විදිහට දැක්කහම. වේදනාවේ බුදුදහමේ පෙන්වන ආකාර තුනක්. විතකදී සුඛ වේදනා, තවත් විතකදී දුක්ඛ වේදනා, තවත් විතකදී අදුක්ඛම සුඛ වේදනා. මේ සුඛ වේදනාව આવොත් තමයි අපිට තණ්හාවෙත් වෙන්නේ. එහෙනම් ඇයි අපිට සුඛ වේදනාව ඇති වෙන්නේ කියලා අපි හොයන්න ඕන. වැරදි අදහස් ටිකක් නිසා, වැරදි මතවාදයක් නිසා, වැරදි විදියට තීන්දුව ගත්ත නිසා, තීරණ ගත්ත නිසා තමයි වේදනාවක් ඇති වුනහම ඒක සුඛ කරගත්තේ. අපි කැමති වෙලා ආසා කරගත්තේ තණ්හාව ඇති ඒක දුරු කරන්න නම් වේදනාවේ ඇත්ත తත්ත්වේ වටහා ගන්න ඕන. ඉතින් වේදනාවේ ඇත්ත తත්ත්වේ දකින්නේ වේදනානුපස්සනාවයි. වේදනානුපස්සනාව කාලයක් කරගෙන යනකොට ඒ වේදනානුපස්සනාව තුළින් අපි දකිනවා මේ වේදනාව හටගන්නේ අර අජ්ජත්තකය බහිද්දකය මුල් කරගෙන කන තියෙනවා ඒක රූපයක් ශබ්දේ තියෙනවා ඒකත් රූපයක් කනයි ශබ්දය දෙක එකතු වුනහමනේ සෝත විඥානය ඇති වෙන්නේ ඔන්න සෝත විඥානය නිසා තමයි පස්සේ ඇති වෙන්නේ සෝත සම්පස්සේ ඒක නිසා තමයි වේදනාව හටගන්නේ මෙන්න මේ විදිහට වේදනාව හටගන්න ආකාරයේ මනාව භාවනාව තුලින් දැක්කහම දිගු කලක් ඒ අත්දැකීම් ටික අපිට ලැබුණාම මෙන්න අපි තේරුම් ගන්නවා මේ වේදනාව කියන එකත් ස්ථිරව තියෙන එකක් නෙමෙයි. ඒක ලස්සන හොඳ සුන්දර දෙයක් නෙමෙයි. ඒක ඇති වෙලා නැති වෙන දෙයක්. ඒක අනිත්‍ය වූ දෙයක්. ඒ වගේම ඒක තුළ දුක තියෙනවා ජාති ජරා මරණ. ඒ නිසා වේදනාවට වැරදි අදහස් ඇති කරගෙන වේදනාව වැරදි විදිහට දැකලා ඒක සුඛ කරගෙන ඒකට ඇලෙන්න ඕන නැහැ කියලා අපි අවබෝධ කරගන්නවා. වේදනානුපස්සනාවේ සාරය තමයි මේ. අපිට ඇති වෙන සියලුම වේදනා ගැන අපි පරිේෂණ කරනවා වේදනානුපස්සනාවේදී. චක්කු සංපස්සජ වේදනා, සෝත සංපස්සජ වේදනා ආදී වශයෙන් මේ වේදනා වර්ග 18 ඉන්ද්‍රිය 6 හරහා සුඛ දුක්ඛ දුක්ඛම කියලා 18ක්නේ. මේ 18ම අපි අධ්‍යයනය කරනවා වේදනානුපස්සනාවේ. ඒ අධ්‍යයනයේ අවසාන ප්‍රතිඵලය තමයි වේදනාව යනු චෛතසිකයක් කියලා අවබෝධ කරගන්නේ. ඒ චෛතසිකය හටගෙන තිබිලා නැති වෙලා යනවායි කියලා අවබෝධ කරගන්නේ. යමක් හටගෙන තිබිලා නැති වෙලා යනවා නම් ජාති ජරා මරණ තමයි ඒ තියෙන්නේ. එහෙනම් ඒක දුක්ඛාගතයි. ජාති ජරා මරණ කියන්නේ දුක්නේ. මේ විදිහට වේදනාවේ ඇත්ත తත්ත්වය අවබෝධ කරගන්නේ වේදනානුපස්සනාවෙන්. ඒකට අපිට ලබා දීලා තියෙන දීර්ඝ අභ්‍යාස මාලාවක්. වේදනානුපස්සනාව හරිහැටියට සතිපට්ඨාන සූත්‍රයේ සුරෙන් ඉගෙනගෙන වැඩුවොත් අපිට ඒ ඔස්සේ තණ්හාව දුරු කරන්න පුළුවන් වෙනවා. ඊළඟට බලන්න සතිපට්ඨාන ඊළඟ අභ්‍යාසයේ චිත්තානුපස්සන. අපිට එක් එක් ආකාරයේ සිත් පහළ වෙනවා මානසික ස්වභාවයන්. අපි සමහර දෙයට ඇලෙනවා, ආසාව ඇති වෙනවා, සමහර දෙයට ඒක ගැටෙනවා. අර ඇලෙන අවස්ථාවේ යමකට අපි ප්‍රිය කරනවා නම් අරමුණකට ඒ වෙලාවේ අපිට ඇති වෙන ලෝභ මූලික සිතක්. අප්‍රිය කරන වෙලාවේ අපි ගැටෙනවා. දේශමූලික සිත් පහළ වෙනවා. ඒ දෙකම ඇති වෙන්නේ මුලාව නිසා. අපිට ලෝභ සිතක් පහළ වෙන්නේ අරමුණේ ඇත්ත తත්ත්වේ දන්නේ නැති නිසා. දේශය සිත පහළ වෙන්නේත් ඒකයි. එහෙනම් මුලාව ඒ දෙකටම සම්බන්ධයි. මුලාව කියන්නේ මෝහය. එහෙනම් බලන්න ලෝභ, දේශ, මෝහ කියලා ප්‍රධාන හේතුන් තුනක්. ඒවා අපිට ඇති වෙන එක් එක් ආකාරයේ මානසික ගති ලෝභ මූලික සිත්, දේශ මූලික සිත්, මෝහ මූලික සිත් 15 වෙනි මේක අධ්‍යයනය කරන එක තමයි චිත්තානුපස්සනා කියලා අපි සතිපට්ඨාන සූත්‍රයේදී කරන්නේ. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. භාවනා කරන කිසියම් වෙලාවකදී සරාගී සිතක් ඇති වුණා නම් මොකක් හරි අරමුණක් ඇවිල්ලා ඒ අරමුණට කැමැති වෙලා ප්‍රිය වෙලා ආසාවක් ඇති වෙලා ඒක බදා ගන්න ගතියක්, එළෙන ගතියක්, පිය කරන ගතියක් ඇති වුණා. ඒකට තමයි ලෝභ කියන්නේ සරාගම්වා චිත්ත. අරමුණත් එක්ක ගැටෙනවා නම් ඒකට එරෙහි වෙනවා නම් ඒකට අප්‍රසාදයක් පළ වුණා නම් එපා වුණා නම් මෙන්න ද්වේෂය ගැටෙන ගති. මේ ගතිසිරිත ඇති වුණාම භාවනා කරන කෙනා ඒක දකින්න ඕන. මෙන්න දැන් මා තුල ලෝභ මූලික සිතක් හටගත්තා. සරාගම්වා චිත්තං සරාගම් චිත්තන්ති පදානාති. ඒක හටගත්තාම ඒකට හේතු සාධක බැලුව බලලා ඒක දුරු කරගත්තා. ඔන්න සරාගී සිත නැති වෙලා ගියා. විතරාගී සිතක් ඇති වුණා. දේශමූලික සිත ඇති වුණාමත් ඒ වගේ. සදෝ සංවාචිත්තං සදෝ සංචිත්තන්ති පජානාති කියලා අඳුර ගන්නවා, තේරුම් ගන්නවා. ඒව කරන හැටි ඉතා පැහැදිලිව සතිපට්ඨාන සූත්‍රය අපිට පෙන්වලා තියෙනවා අභ්‍යාස. මේ විදිහට ද්වේෂය අඳුරගෙන ඒකත් දුරු කරනවා. මෙහෙම කෙලෙස් ඇති වෙනකොට ඒ ලෝභ දේශ මොහ ආදී අවස්ථා. ඒව දුරු කරලා හිත හදා ගන්නවා, සකස් කර ගන්නවා. හිත සකස් කරගන්නවා විතරක් නෙමෙයි පරමාර්ථ වශයෙන් ඒ මොහොතේ ක්‍රියාත්මක වෙච්ච දේ මට ලෝභ මූලික සිතක් ඇති වෙනකොට මොන මොනවද ඇත්තට මෙතන තිබුණේ බැලුවාම තියෙන්නේ පංච උපාදානස්කන්ධය. හිතන්න කනට ශබ්දයක් ඇවිල්ලා මිහිරි නාදයක් ගීතයක් අහනවා. ඒ වෙලාවේ ලෝභ සිතක් පහළ වුණා නම් හොඳට ගැඹුරින් අධ්‍යයනය කරලා බැලුවොත් එහෙම ඒ සින්දු අහන වෙලාවේදී සිද්ධ වුනේ මොකක්ද? උපාදානස්කන්ධ ටිකක් පහළ වුණා. මෙහෙන් කන තියෙනවා අරහෙන් ශබ්දයක් ආවා ඒ දෙක එකතු වුණා සෝත විඥානයක් ඇති වුණා ඒ හඬ හොඳයි කියලා මමයි තීරණය කළේ මිහිරි කියලා ඒ මගේ තීරණය නිසා මම ඒකට ඇලුනා මෙන්න ලෝභ සිතක් පහළ වෙලා අන්තිමට බැලුවාම ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධය ඒ වෙලාවේ පහළ වෙච්ච පංච උපාදානස්කන්ධයත් ස්ථිරව තියෙන්නේ ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි දුකයි ඔන්න චිත්තානුපස්සනාවෙන් ඒ අවබෝධය ඇති කරගන්නවා ඊළඟට තියෙනවා ධම්මානුපස්සන. ධම්මානුපස්සන කියන්නේ නීවරණ පිළිබඳව කරන භාවනා. අපිට ඇති වෙනවා නීවරණ පහක්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. නීවරණ කියලා කියන්නේ එක්තරා ආවේගශීලී ස්වභාවයක්. කාමච්ඡන්ද නීවරණය කියන්නේ අපිට මොනවා හරි කැමැති අරමුණක් ගැන තදබල ඇල්මක් ඇති වුණා, ආසාවක් ඇති වුණා. ඒ තදබල ඇල්ම නිසා ආශාව නිසා ඒකට තද බැඳීමක් ඇති වුණා. කාමච්ඡන්ද කියන්නේ මේකයි. සමහරට ඇහෙන් දකින රූපයක් පිළිබඳව එල්මක් ඇති වෙලා ඒකට නැවත නැවත නැවත දිගින් දිගටම හිත යොමු වෙනවනම් අපි කියන්නේ ඇබ්බැහි වෙනවා යම්කට බලන්න ඇබ්බැහි වෙනවා. රූපවාහිනී බලද්දි ටෙලි නාට්‍යයක් බලනකොට ඒක බොහොම සුන්දර නම් ලස්සන නම් අපි එක සැරයක් බැලුවා තව දවසක් බැලුවා තව දවසක් බැලුවා නොකඩවාම බලනකොට මෙන්න බෙහෙවීමක් ඇති වෙලා ඒක ඉවත් කරගන්න අමාරුයි තදින් හිතෙන් අල්ල ගන්න අවස්ථාවක් මෙන්න මේ ස්වභාවයට තමයි කාමච්ඡන්ද කියන්නේ. ව්‍යාපාදේ කියන්නේත් ඒ වගේ ආවේගශීලී අවස්ථාවක්. මේ නීවරණයන් පහළ වෙනකොට භාවනා කරන සතිපට්ඨානයේ වඩන කෙනා නීවරණේ හඳුන ගන්නවා. ඒවට අවශ්‍ය කරන උපදෙස් දීලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ. මේ වෙලාවේ මාතුල නීවරණයක් ක්‍රියාත්මකයි කියලා අඳුර ගන්නවා භාවනා කරන කෙනා. සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අධ්‍යත්තං කාමච්ඡන්දෝති පජානාති. භාවනා කරන කෙනා දෙඩි උනන්දුවෙන් තමා දෙස බලන නිසා තමාට ඇති වෙන චිත්ත චෛතසික ගැන දෙඩි අවධානයක් තියෙනවා. ඉන්ස ඕනෑම වෙලාවකදී මේ නීවරණ කියන මානසික ස්වභාවය ආව. පදබල විදිහට ආවේගශීලී තත්ත්වයටපත් වෙන එක නැත්තම් ඇලෙන එක නැත්තම් එබ්බෙහි වෙනවා යම් කිසි දෙයකට මෙන්න මේ මානසික தත්ත්වය අපේ දුර්වලකම මේ දුර්වලකම තිබියදී හිත සංසුන් නෑ නොසන්සුන් හිත සතුටුදායක නෑ දුක්ඛදායක අවස්ථාව හිත දැවෙනවා තැවෙනවා අර කෙලෙස් ආවේගය නිසා මේ විදිහේ කෙලෙස් ආවේගය එහෙම නැත්නම් නීවරණ පහක්නේ මේව ඇති වෙනකොට අඳුර ගන්නවා අඳුරගෙන ඒක අයින් කරනවා දුරු කරනවා නැති කරනවා නීවරණේ තියෙනවා ඊට පස්සේ දකින්නවා දැන් නීවරණේ නැහැ මගේ හිතෙන් ගිහිල්ලා ඔන්න ටික වෙලාවක් ගියාට පස්සේ ආයිත් ඇති වෙනවා අයිසරයක් දුරු කරනවා. මෙහෙම කීප වතාවක් මේ නීවරණ කියන මානසික தත්ත්වයේ තියුණා. ඒක වරින් වර දුරු කරන ආකාරය අපිට උගන්වනවා සතිපට්ඨාන. එහෙම දුරු කළ අවසානයේ ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති. දැන් නම් මම නීවරණයත් එක්ක පුළුවන් තරම් සටන් කළා. දැන් ඒක දුරු වෙලා නැවතනම් එන එකක් නැහැ. මෙන්න සම්පූර්ණයෙන් දුරු කළා. මෙන්න මේ විදිහට නීවරණයන් දුරු කරගෙන හිත සකස් කරගත්තාම හිත තැන්පත් වෙලා ඒකාග්‍රයේ බවටපත් වෙනවා. මේ කියන මානසික ස්වභාවයන් ඔක්කොම භාවනාවේදී පරිේශණයට ලක් කරලා කායානුපස්සන අභ්‍යාසය කළා ඊට පස්සේ වේදනානුපස්සනාවත් කෙරුණා. චිත්තානුපස්සනා කළ හිතේ ස්වභාවයේ ලෝභ දේශ මොහ හඳුනගත්තා. ධම්මානුපස්සනා කළ නීවරණ හඳුනගෙන දුරු කරගත්ත යටපත් කරගත්තා. මේ සියල්ලක් අවසාන වෙනකොට චිත්ත ඒකාග්‍රතාවය හිත සංසිදී කියලා තැන්පත් වෙලා සාන්ත තත්වයකටපත් වෙලා. අපිට බුදුදහමේ උගන්වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමාධින් වික්කවේ භාවේත මහණෙනි හොඳට උත්සාහවත් වෙලා සමාධිය ඇති කරගන්න භාවනා කරන සමාහිතෝ වික්කවේ යථා භූතම් පජානාති. ඔබට යම්කිසි වෙලාවකදී සමාධිය ඇති වුණා නම් ඒ සමාධිය ඇති කරපු කෙනාට තමයි යථාර්ථය දකින්න පුළුවන් ඇත්තම දේ දකින්න පුළුවන් ඇත්තටම මෙතන සිද්ධ වෙච්ච දේවල් ඇත්ත කියලා දකින්නේ මොකක්ද? ආස්වාස කළා ප්‍රස්වාස කළා ඒ වෙලාවේදී ඒ තුල පංච උපාදානස්කන්ධයක් ක්‍රියාත්මක වුණා. එතකොට තේරෙනවා මම හුස්ම ගත්තා නෙමෙයි උපාදානස්කන්ධයක් ක්‍රියාත්මක වුණා. ඊළඟට අර වේදනාවන් ආවා. සුඛ දුක්ඛ දුක්ඛම සුඛ වේදනා. වේදනා එන වෙලාවේදී වින්දනය කළානේ. හැබැයි අන්තිමට පරීක්ෂා කරලා බැලුවාම වින්දනයන් කරපු හැම වෙලාවකම මම නෙමෙයි කරලා තියෙන්නේ. ඒකට අදාළව චිත්තචෛතසික ටිකක් තිබුණා. ඒ ඔක්කොම සිද්ධ වුණේ පංච උපාදානස්කන්ධයක් තුලින්. එහෙනම් ආස්වාස කිරීමේ පංච උපාදානස්කන්ධයක් විසින් කළේ. වේදනා ඇති කරගෙන ඒවට ඇලෙන එක හෝ ගැටෙන එක හෝ සිද්ධ වුණානේ. මම නෙමෙයි කළේ පංච උපාදානස්කන්ධය. මෙන්න ඊළඟට ඇති වුණා ලෝභ දේශ මොහ ආදී චිත්. ලෝභ සිතක් ඇති වුණා. මට නෙමෙයි ඒක ඇති වුණේ පංච උපාදානස්කන්ධය. මෙන්න ඊළඟට නීවරණේ තුන කාමච්ඡන්ද ව්‍යාපාද මට නෙමේ ඇති උනේ ඒ වෙලාවේ සිද්ධ උනේ උපාදාන ස්කන්ධයක ක්‍රියාකාරීත්වය මේක අධ්‍යයනය කරන ආකාරය අපිට උගන්වනවා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති එතන ඡේදයක් අපිට දෙනවා සතිපට්ඨාන සූත්‍රයේ ඒ ඡේදයෙන් අපිට උගන්වන්නේ අර අපි සම්මුතිය වශයෙන් දැකපු දේ විදර්ශනාවට නගන ආකාරය ආනාපානී විදර්ශනාවට නගන ආකාරය. අර චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව විදර්ශනාවට නගන ආකාරය. ඒ විදිහට විදර්ශනානුවණින් දැක්කහම ඊළඟට අපිට තේරෙනවා සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදේ කියලා කියන්නේ හටගන්නවා. මොනවද හටගන්නේ? පංච උපාදානස්කන්ධේ. බලන්න ආනාපානයේ පටන් ගත්ත ගමන් පංච උපාදානස්කන්ධය හටගන්නවා. හුස්ම රැල්ලක් ඇවිල්ලා නාසිකාග්‍රේ ගෑවෙනවා. ඒ ගෑවෙනකොටම අපිට ඒක දැනෙනවා. දැනෙනකොටනේ අපි ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරන්නේ. ඒ මෙනෙහි කරනකොට මෙන්න අපිට කාය විඥාන සිතක් ඇති වෙනවා. ඒ සිත ඇති වෙනකොටම ඔන්න කාය සංපස්සයක් ඇති වෙනවා. ඒ වෙලාවෙම කාය සංපස්සජ වේදනාවක් ඇති වෙනවා. පොට්ටබ්බ සංඥාවක් ඇති වෙනවා. පොට්ටබ්බ සංචේතනාවක් ඇති වෙනවා. මෙන්න මේ විදිහට ආනාපාන ක්‍රියාවලිය විදර්ශනාවට නගලා ඒ තුල පංච උපාදානස්කන්ධයක් ක්‍රියාත්මකයි කියන එක තමයි දකින්නට ඕනේ. ඒ කොටස කෙරෙන්නේ විදර්ශනා වඩන අවස්ථාවේ. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රය උගන්වන මේ අභ්‍යාස හතරම කායානුපස්සනා කරගෙන ගියත්, වේදනානුපස්සනාව කරගෙන ගියත්, චිත්තානුපස්සනාව කරගෙන ගියත්, ධම්මානුපස්සනාව කරගෙන ගියත් අපි නිවැරදිව ඒව ඉගෙනගෙන නිවැරදිව ඒව දැකලා ඒ ඔස්සේ භාවනාව කරගෙන යනවා නම් බලන්න අවසානයේදී අපිට පුළුවන් වෙනවා පංච උපාදාන ස්කන්ධයේ ස්වභාවයේ මනාව තීරුම් ගන්න. අපි බලමු ප්‍රායෝගිකව කොහොමද මේක කරන්නේ? මේ ඉගෙනගත්ත කාරණා ටික මේ ඉගෙනගත්ත අභ්‍යාස ටික භාවනා කරන්නට කැමති කෙනෙක් කරන්නේ කොහොමද අපිට පේනවා අභ්‍යාසය කරන හැටි. අපි යනවා සුදුසු තැනකට. අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා අපිට පෙන්නනවා භාවනාවට සුදුසු ස්ථාන. ඒ හැම තැනක්ම බලන්න නිහඬයි. වාතාශ්‍රේ තියෙනවා. ඒ තැනට ගිහාම සාන්තව විවේකීව ගත කරන්න පුළුවන්. නිසා භාවනාවට යෝග්‍ය ස්ථාන. ඒ වගේ තැනක් අපි හදාගන්නවා. අපි ඉන්න තැනම අපේම නිවස, අපි පරිහරණය කරන තැන අපිටම පුළුවන් ශූන්‍යාගාරයක් බවට පත් කරගන්න. නිහඬ තැනක්, විවේකී තැනක් බවට පත් කරගන්න පුළුවන්. <clears throat> ඊළඟට අපි යනවා එතනට. නිසීදති පල්ලංකං ආවදිත්තා නිසීදති මෙන්න අපිට උගන්වනවා වාඩි වෙන හැටි මේ නිසීදති කියලා කියන්නේ හොඳට සමබරව වාඩි වෙන ආකාරය බිම වාඩි වෙනවා නම් ශරීරයේ බර හොඳට පොළවේ විහිදලා යන ආකාරයට සමබරව වාඩි වෙනවා එහෙම වාඩි වුණහම ධන හිසෙන් කකුල් දෙක නවල මුළු ශරීරයම හොඳට පොළවේ පිහිටලා උදුම් කායන් කුඳුයට පෙළ කෙලින් තියාගන්නවා පණිදාය පරිමුඛං සතින් උපට්ඨපෙති ඊට පස්සේ තමයි භාවනා අරමුණු තෝරාගන්න. දැන් මේ භාවනාව ආරම්භ කරනකොට ඒකට අවශ්‍ය සුදුසුකම් ටිකක් තියෙනවා සම්පූර්ණ කරන්න. ඒ සුදුසුකම් ටිකත් අපි සපුරා ගන්න ඕන. කොහොමද සුදුසුකම් ටික ඇති කරගන්නේ? ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනසං. ආතාපි කියලා කියන්නේ අපි ඉගෙන ගන්නවා බණ පොතේ ආතාපි කියන වචනයට දීලා තියෙන විස්තරය තමයි පරිවර්තනය තමයි කෙලෙස් දුරු කරන එක. එහෙම නැත්නම් වීරය ආතාපි කියලා කියන්නේ කෙලෙස් දුරු කරන වීරය. ඒ වීරය ඇති වුනහම තමයි උත්සාහවත් වෙන්නේ උනන්දුවක් ඇති කරගන්න. දැන් මේ ආතාපි කියන මේ වීරය ඇති කරගත්ත කෙනා මොනවටද උනන්දු වෙන්න ඕනේ? උත්සාහවත් වෙන්න ඕනේ. සතර සතිපට්ඨානය වඩන්න. එයා වෙනත් කාමාවචර කුසලයක් කරන්න උත්සාහවත් වුණාට කෙලෙස් දුරු කරලා මේ සෝවාන් ආදී තත්ත්වයට යන්න පුළුවන්. බෑ. අපි තුන් දානයක් දෙනවා. මොනවා හරි ගොඩනැගිල්ලක් හදනවා. බුද්ධ පූජාවක් කරනවා. ඒවා කරලා කාමාවචර කුසල් සිත් පහළ වෙයි. හැබැයි සෝවාන් ආදී මාර්ගඵලවලට යන්නට නම් කෙලෙස් දුරු කරලා අපි කරන්න ඕනේ මොකද්ද? භාවනාව. සතර සතිපට්ඨානයි. එනිසා මේ ආතාපි කියන වචනේ ඇත්තම අර්ථය තමයි භාවනා කිරීමේ උනන්දුවක් ඇති කර ගැනීම. කෙලෙස් දුරු කරන වීරිය ඇති කරගත්ත කියන්නේ ඒකයි. ඒ නිසා සතිපට්ඨානය ගැන උනන්දු වෙනවා ඒ ගැන කැමැත්තක් ඇති වුණා ඒ ගැන අත්හදා බලන්න ඕනා කියලා හිතක් පහළ වුණා නම් අන්න එයාට ආතාපි ගුණය ඇවිල්ලා. ඊට පස්සේ තමයි යා යොමු වෙන්නේ භාවනාවට. නිසා ආතාපි කියන්නේ භාවනාවට යොමු වීම. සතර සතිපට්ඨානයේ වැඩිීමේ ඌමනාවක් කැමැත්තක් ඇති කර ගැනීම. ඊට පස්සේ සම්පජානෝ නුවණින් දකින්න ඕන. මේ සම්පජාන නුවණ ඇති වෙන්නේ කොහොමද? බුදුදහමේ උගන්වනවානේ දේශනා වර්ග දෙකක්. සම්මුති දේශනා සහ පරමාර්ථ දේශනා. බුදුදහමේ උගන්වන පරමාර්ථ දේශනා ටික ඇතුළත් වෙන්නේ අභිධර්මයේ. අභිධර්මයේ අපි ඉගෙන ගන්නවානේ චිත්තචෛතසික රූප ගැන. මෙන්න මේ දේවල් ගැන සාමාන්‍ය දැනීමක් තියෙනවා. මේ සතිපට්ඨාන භාවනාව වඩලා සාර්ථක ප්‍රතිඵල ලබන්න නම් මේ පරමාර්ථ දේශනාවල භාවිතා කරන විශේෂ පාරිභාෂික වචන ටිකක් තියෙනවානේ pāli භාෂාවේ. බලන්න එකක් විඥානෙ. ඊළඟට පස්ස, වේදනා, සංඥා මේ වචන ටික ඇහෙනකොටම පස්ස කියන්නේ මෙහෙම දෙයක් වේදනා කියන්නේ මෙහෙම දෙයක් කියලා ධර්මානුකූලව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වචනේ ඇහෙනකොට වචනේ අර්ථය තමයි දැනෙන්න ඕන. දැන් වේදනා කියලා කොහොම අපි සාමාන්‍ය පුද්ගලයෙකුට වේදනා කිව්වම එයා හිතන්නේ සාමාන්‍ය ජීවිතයේ තියෙන වේදනා. දුක් වේදනා. හැබැයි භාවනා කරන කෙනාට වේදනා කියන වචනේ ඇහෙනකොටම එයා තේරුම් ගන්නවා මේ ඇස කනනාසේදී කය මන කියන ඉන්ද්‍රිය හරහා ඇති වෙනවනේ වේදනා. චක්කු සංපස්සජ වේදනා, සෝත සංපස්සජ වේදනා. මෙන්න මේ අභිධර්මයේ උගන්වන වේදනා ගැන තමයි අවධානය යොමු කරන්නේ. ඒ නිසා මේ වචන ගැන ඒ ටික ඉගෙන ගන්න අපි බණ අහලා. අපි බණ අහනකොට තමයි පස්ස වේදනා සංඥා චේතනා ගැන අහන්න ලැබෙන්නේ. ඒව හරියට අහගෙන ඒව හොඳට තේරුම් ගත්තාම ඊළඟට ඒව අධ්‍යයනය කරලා ඒව අපිට ඇති කරගන්න පුළුවන් ප්‍රායෝගිකව. ඒ නිසා සම්පජානෝ කියන්නේ මෙන්න මේ දැනුම සාමාන්‍ය දැනීම ඇති කරගන්න මොනවා ගැනද? පරමාර්ථ ධර්ම ගැන. චිත්ත, චෛතසික රූප ගැන. ඒවා ඉගෙන ගන්න ලැබෙන්නේ අභිධර්ම පිටකේ. ඒ නිසා අපිට අභිධර්මයේ ගැන සාමාන්‍ය දැනීමක් ඇති වෙන්න ඕන. අභිධර්මයෙන් වේවා, සූත්‍ර පිටකයෙන් වේවා මේ පරමාර්ථ ධර්ම චිත්තචෛතසික ආදී පරමාර්ථ ගැන දන්නවනම් ඒවැ නම ඇහෙනකොටම Tamanට දැනෙනවනම් මේ කියන්නේ මෙහෙම දෙයක් කියලා. ඒ දැනුම අවශ්‍යයි භාවනා කරන කෙනාට. ඊළඟට ආතාපි සම්පජානෝ සතිමා. ඔන්න දැන් සිහි ඇති කරගන්නවා සති. මොනවද සතිය ඇති කරගන්න ක්‍රමය මාතුකා හතරක්. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. පුතේ උගන්නන ඒ අභ්‍යාස හතර හොඳට ඉගෙනගෙන සතිය දියුණු කරන්න පුළුවන්. ඊළඟට අපිට කියනවා ආතාපි සම්පදානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සං පොඩි සංවරයක් ඇති කර ගන්න ඕන ඉන්ද්‍රියවල කොහොමද ඒක වෙන්නේ අවිජ්ජා දෝමනස්සන් ඇති නොවන විදිහට. අවිජ්ජා කියන්නේ ඇලෙන ගතිය, දෝමනස්සන් කියන්නේ ගැටෙන ගතිය. මේ දෙක දුරු කරගෙන තමයි භාවනා අරමුණේ යොමු වෙන්නට ඕනේ. එහෙමනම් බලන්න සතිපට්ඨාන සූත්‍රයේ ඊටාම පැහැදිලිව අපිට පෙන්නනවා ආනාපාන සතිය මූලික කරගත්ත සතිපට්ඨානයේ මනාව කරගෙන යන ආකාරය. අපි භාවනා පටන් ගන්නවා මේ සුදුසුකම් ටික ඇති කරගෙන සුදුසු තැනකට ගිහිල්ලා සුදුසු විදියට වාඩි වෙලා කොන්ද කෙලින් හිස කෙලින් තියාගෙන ආනාපානයේ පටන් ගන්නවා වේදනානුපස්සනාව ඒ අතරම කරන්න පුළුවන් චිත්තානුපස්සනාවත් ඒ අතරම වැඩෙන්නේ ධම්මානුපස්සනාවත් ඒ අතර වැඩෙන්නේ අපි එක පැයක කාලයක් පරයන්කෙන් වාඩි වෙලා ආස්වාසයට හිත යොමු කරගෙන ඉන්නකොට ඒ වෙලාවේදී මේ හතරම වැඩෙනවා වෙන වෙනම කරන්න අවශ්‍ය නැහැ ඒ නිසා මේ හතර වැඩිලා අවසාන කෙලවරට යනකොට ඔන්න අපේ සිත තැන්පත් වෙලා ඒකාග්‍ර වෙලා ආනාපානයේ නැති වෙලා සංසිඳී යන අවස්ථාවක් එනවා. පස්සම්බයං කාය සංකාර. ඒ සංසිඳීමත් එක්කම අපේ හිත තැන්පත් වෙලා ඒකාග්‍ර බවටපත් වෙයි. ඒකාග්‍රතාවයට තමයි සමාධිය කියන්නේ. සමාධිය ඇතුණාට පස්සේ සමාහිතෝ වික්කවේ යථා භූතම් පජානාති. බලන්න එතන ඉඳගෙන අර කියපු ගැඹුරු දේ අධ්‍යයනය කරන පංච උපාදානස්කන්ධය ගැන මම ආනාපාන කලා කිව්වේ පංච උපාදානස්කන්ධයක් හටගත්තා. ඒක හටගෙන තිබෙන නැතිවිලා ගියා අනිත්‍ය දුකයි අනාත්මයි. මට විවිධාකාරයේ අරමුණු ආව වේදනා ඒ වෙලාවෙත් අනිත්‍ය දුක්ඛය අනාත්මයි පංච උපාදානස්කන්ධයක් තිබුණා. මට චිත්තානපස්සනාවලදී ලෝභ මූලික, දේශ මූලික හටගත්තා. ඒ වෙලාවලත් තිබ්බේ පංච උපාදානස්කන්ධය. ඒකත් අනිත්‍ය දුක්ඛය අනාත්මයි. ඊළඟට මට නීවරණ පහළ වෙච්ච වෙලාවේ කාමච්ඡන්ද නීවරණේ කියන්නේ ස්කන්ධ ටික එකතුවක්. ඒ වෙලාවෙත් පංච උපාදානස්කන්ධය. එහෙනම් අවසානයේදී පංච උපාදානස්කන්ධය දැකලා ඒකේ තියෙන ඇතිවීම නැතිවීම තේරුම් අරගෙන අනිත්‍යයි කියලා අවබෝධ කරගෙන ඊට පස්සේ ඒකේ තියෙන ජාති දරා මරණ අවස්ථා තුන දැකලා දුකයි මේ තමයි දුක ස්කන්ධ දුක කියලා අඳුරගෙන ඒ ඔස්සේ අපිට ඉදිරියට යන්න පුළුවන් වෙනවා. ඔය අභ්‍යාසය කරගෙන යනකොට තමයි මමෙක් නෑ පුද්ගලයෙක් නෑ කියන අවබෝධය ඇති වෙලා සක්කාය දිට්ඨිය දුරු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අද වර්තමාන සමාජයේ ජීවත් වෙන කෙනෙකුට මේ සතර සතිපට්ඨාන අභ්‍යාසය පුරුදු කරලා. ඒ අභ්‍යාසයේ හරහා සක්කාය දිට්ඨිය ආදී සංයෝජන දුරු කරගෙන අවසානයේදී සෝවාන් මාර්ගඥානීයටපත් වෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ තමයි නිවන් මාර්ගය සතර සතිපට්ඨානයේ මගින් නිර්වාණාවබෝධේ කරා ගමන් කරන ආකාරය ඔබ ඉගෙන ගත්තේ. මේ ඉගෙනගත් කරුණ ඔබ ක්‍රියාත්මක කරන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් සීල සමාධි ප්‍රඥාදී ගුණ දියුණු කරගෙන අවසානයේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවනින් සැනසෙල්ල සාක්ෂාත් කරගන්නට මේ ධර්ම දේශනාව ඔබට උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා